සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්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 අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගව ධම්මෝ භික්කවේ භාවිතෝ බහුලීකතෝ මහතෝ සංවේගාය සංවත්තති මහතෝ අත්තාය සංවත්තති මහතෝ යෝගක් කේමාය සංවත්තති මහතෝ සති සම්පජඤ්ඤාය සංවත්තති ඥාන දසසන පටිලාභාය සංවත්තති දික්ත ධම්ම සුඛ විහාරාය සංවත්තති විඤ්ඤා විමුක්ති ඵල සච්චි කිරියාය සංවත්තති කතමෝ ඒක ධම්මෝ කායගතා සතිති සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ශ්‍රද්ධාවන්ත ගුණවන්ත පින්නතුනි බලාපොරොත්තු වෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සියලු සත්වයන්ට සියලු සංසාර දුකින් නිවී සැනසීම වෙනුවෙන්ම දේශනා කළ ධර්මස්කන්ධයෙන් මේ සීමිත වේලාවේ දහම් කරුණු කීපයක් නමුත් දේශනා කරවාගෙන ඊ타ම ධර්ම ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කිරීම සඳහා පින්වත්නි ධර්ම ශ්‍රවණය කරනවා කියන එක සංසාරේ අප්‍රමාණ පින් බලයකින් කුසල බලයකින්ම ඔබට ලැබිච්ච ලාභයක් බව ඔබ මුලින්ම තේරුම් ගන්න ඕනේ. පින්නතුනේ තමන්ගේ අතට ලැබුණත් මණිකක්, එය මණිකක් කියලා දන්නේ නැති අන්ධයෙක් ඒ මණික ආරක්ෂා කරගනීද? එහෙමත් නැතිනම් ඒ මණික බිම දාලා පාගයිද කියලා ඇහුවොත් එහෙම ඔහු බොහෝ විටකදී කරන්නේ පින්නතුනේ ඒ මණික බිම දාලා බිම දාලා පාගන එක. හේතුව තමයි මණික මණිකක් කියලා දැකගන්න අන්ධයට බැරිකම. සමහර විටකදී මේක මණිකක් කියලා වෙන කෙනෙක් කිව්වට අන්ධයා විශ්වාස කරන්නේ විශ්වාස කරන්නේත් නැහැ. ඒ වගේ තමයි මේ හරියට ධම්මැස පහල කරගත්තු නැති ධර්ම කාරණය එහෙමත් නැතිනම් බුද්ධ වචනය හරියට අදාහගන්නේ නැති ඇත්තන්ට පින්වත්නි හිතෙන්න පුළුවන් මේ ධර්ම ශ්‍රවණය ඒ තරම් අගනා දෙයක් නෙමෙයි කියලා. මේක මහා ලාභයක් නෙමෙයි කියලා. ධර්ම ශ්‍රවණේ දුර්ලභයි කියලා කිව්වට කොයිතරම්නම් ධර්මදේශනා පැවැත්වෙනවද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. හැබැයි අද වෙනකොට කොයිතරම් ධර්මදේශනා පැවැත්වුවත් එහෙම පැවැත්වෙන කාලයක් පින්නතුනේ සංසාර ගමනේ සුලබ නැහැ පින්නතුනේ අතිශය දුර්ලභයි. ඒ නිසා ඔබට මේ ලැබෙන ධර්ම ශ්‍රවණය මිලකල නොහැකි මණිකක් කියලා පළමු කොටම Tamanට තේරෙන්න ඕනේ. එහෙම තේරුණොත් තමයි මේ අහන ධර්මදේශනාව තමන්ගේ ඇතුළාන්තේ දරාගෙන ආරක්ෂා කරගන්නේ. ඒ නිසා පින්වත් ඔබ සියලු දෙනාම මේ ලැබිච්ච ස්වල්ප මාත්‍ර වේලාවෙන් නිසි ප්‍රයෝජන ලබන්න ඊටාම ධර්ම ගෞරවයෙන් ලොව පුරා ධර්ම ශ්‍රවණේ කරන හැම දිනාට වහ වහ සුවසේ උතුම් ධර්මාවබෝධයේම සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාවන් හිත තුළ ඇති කරගෙන පින්නතුනේ සියලු දෙනා මිතාමත්ම මැනවින් ධර්ම ශ්‍රවණය කරමු. පින්නතුනේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒක ධම්මෝ භික්ඛවේ භාවිතෝ බහුලීකතෝ මහතෝ සංවේගාය සංවත්තති. මහණෙනි එකම ධර්මයක් තියෙනවා එකම කාරණයක් තියෙනවා එය භාවිතෝ වැඩුවොත් බහුලීකතෝ බහුල වශයෙන් වැඩුවොත් භාවිතෝ කියන්නේ වැඩුවොත් බහුලීකතෝ කියලා කියන්නේ බහුල බහුල වශයෙන් වැඩුවොත් මහත් වූ සංවේගයේ පිණිස පවතිනවා කියලා. පින්වත්නි මොකද්ද සංවේගයේ පිණිස පවතිනවා කියන්නේ? සංවේගයේ පිණිස පවතිනවා කියන්නේ යම් කිසි දෙයක් කෙරෙහි යථා ස්වභාවය අවබෝධ වුණාම දැන් උදාහරණයකට අපි හිතමු කෙනෙක් මැරෙනවා. බොහෝ දෙනෙක් ශෝක කරනවා. ශෝක කරන්නේ කොහොමද? නම කිය කියා අඬනවා, වැළපෙනවා, විලාප තියනවා නේද? ඒ ශෝක කිරීම ඇතුලේ මරණය පිළිබඳ අවබෝධයක් තියනවද නැද්ද? ඈ නැහැ පින්වත් නේ. ශෝක වෙනකොට වැළපීමෙන් පපුවට ගහ ගහ නම කිය කිය අඬනකොට මැරෙන බව දන්නවා වුණත් ඒ ශෝක කරන මොහොත තුල මේ ලෝකේ උපන්න සියල්ලෝම මැරෙනවා කියන අවබෝධය පිහිටන්නේ නැහැ. ඒ නිසා මේක එයාට විතරක් සිද්ධ වෙච්ච වෙසනයක් හැටියට පින්වත්නි දුක් වෙනවද නැද්ද? මේ ලෝකේ වෙන කිසිම කෙනෙක් මැරෙන්නේ අපේ කෙනාමයි මැරුණේ කියලා පින්වත්නි. අන්න එහෙම පින්වත්නි හරියට මේ ලෝකය නිට්ටයයි සුඛයි කියලා අල්ලගත්තා වගේ පින්වත්නි අඬනවා. සංවේගයේ උපද්දවන කෙනා පින්වත්නි හඬන්නේ බැලපෙන්නේ විලාප තියන්නේ. එහෙනම් මොකද කරන්නේ? මරණය සිද්ධ වුණාට පස්සේ කෙනෙකුගේ ඔහු මෙනෙහි කරනවා තථාගත බුද්ධ වචනය. එදා බුදුරජාණන් වහන්සේ වදාළ දේ පරම සත්‍යයි නේද කියලා මෙනෙහි කරනවා. එදා බුදවරු පවා ලෝකෙ පිරිනිවන් පෑවා නේද? පසේ බුදුරජාණන් වහන්සේලා පවා පිරිනිවන් පෑවා නේද? සියලු කෙලෙසුන් නසපු මහා 이르දිමත් රහතන් වහන්සේලා පවා පිරිනිවන් පෑවා නේද? මේ මුළු මහත් ලෝකයේ ධර්මයෙන් රජ කරවපු පාලනය කරපු චක්‍රවර්ති රජවරු පවා මැරුණා නේද? මහා 이르දිමත් ආයුෂ ඇති මහා සම්මතාදී රජදරුවොත් මැරුණා නේද කියලා අන්න ඒ බුද්ධ වචනේ මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර හඬන්නේ නැහැ පින්නතුනේ ඒ මරණය පිළිබඳව යම් අවබෝධයකට එනවා. ඒ අවබෝධය නිසාම අවබෝධයෙන් යුක්ත වූ කලකිරීමක් උපදිනවා. සංවේගය කියන්නේ අන්න ඒකයි. එහෙනම් අපි කෙනෙක් මැරුණා වුණත් ශෝක කරන්න දෝනේ සංවේගය උපදවන්න දෝනේ ඈ සංවේගය උපදවන්නයි ඕනේ හැබැයි මලගෙවල් හුඟාක් වටේ අපි බැනර් ගහන්නේ කොහොමද අපගේ බලවත් ශෝකය එහෙම එකක් තියෙනවද ඒ අතන්ට එතකොට බලන්නකෝ ඒ බැනර් එකේ කියන විදිහට හැමෝම ශෝක වෙනවා නම් අපි හිතමු සමිතිය කියලා. සමිතිය ඉන්නවා 500ක්. ඒ ගමේ එක ගෙදරක ගහනවා මේ බැනර් එක. අපගේ බලවත් ශෝකය. එතකොට මේ 500 ශෝක වෙනවද නැද්ද මෙයා වෙනුවෙන්? හොඳයි ශෝක වෙනවම කියමුකෝ. සමහර වෙලාවකදී ඇතැම්මයි බැනර් එක ගහලා තියෙනවා කියලාවත් දන්නේ දන්නේ නැහැ ශෝක වෙනවා තියා. ඊළඟට ওই විදිහට පින්වත්නි ගමේ 500ක් ඉන්නවා නම් ඒ 500 පොලකම එතකොට අර 500 දෙනාම සුව කරන්න ඕනද නැද්ද? ඈ දැන් කවද්ද සතුටින් ඉන්නේ? අපේ ප්‍රතිපදාව හිස්ද නැද්ද පින්වත්නි? අපේ ප්‍රතිපදාව හිස්. නේද? අපගේ බලවත් ශෝකයේ කිය ඇත්තකටම මේක ප්‍රතිපදාව හිස් පින්වත්නි. යටත් පිරිසෙන් ඊට වඩා වටිනවා මේ මරණය සම්බන්ධව අවබෝධයක් ඇති වෙන්නේ යම් ප්‍රකාශ ටිකක් එකතු කරලා එහෙම දෙයක් මිනිසුන්ට බලා ගන්න සලස්සලා මෙයා අසවල් සමිතියේ සත්කාරයක කියලා ගැහුවනම් ඒක ඊට වඩා උත්තමයි. gedaraaya ශෝක කරනවා කියලා සමිතියේ අයත් ශෝක කළා කියලා ඇති ඵලය මොකද්ද? මොකද්ද ලාභය? මොකොත් ලාභයක් තියනවද? කිසිම ලාභයක් නැහැ. දන්න අයත් දන්නව හැමෝම ওই බැනර් එක කොතෙන්ටත් වදින බැනර් එක තමයි කියලා. නේද? ඒ නිසා අපිට මේ ශෝක කරන්න නෙමෙයි තියෙන්නේ. අපිට තියෙන්නේ මොකද්ද? සංවේගය උපද්දව ගන්න ඕනේ. සංවේගය පිණිස මහත් වූ සංවේගයේ පිණිස පවතිනවා භාවිතෝ බහුලීකතෝ භාවිතෝ කියන්නේ වඩනවා බහුලීකතෝ කියන්නේ නැවත නැවත නැවත නැවත වඩනවා කියන එකයි පින්වත්නි නැවත නැවත වඩන එකේ ලාභයක් තියෙනවා මොකද ලාභේ දැන් අපි හිතමු යම් කිසි ගීතයක් අහනවා කියලා පළමුවෙනි වාරය අහනකොට හිතට දැනෙනවා හැබැයි ඒ ගීතයම පින්නතුනේ සිය වාරයක් ඇහුවොත් එහෙම ඒ ගීතය මතක හිටිනවද නැද්ද? මතක හිටිනවා. මොන තරම්ද කියලා කිව්වොත් එහෙම තමන්වත් දන්නේ නැහැ තමන් තනි වෙච්ච වෙලාවේ ඒ ගීතයේම කොටස් මුමුණන්න පටන් ගන්නවද නැද්ද? ඈ ඒ ගීතයේම කොටස් මුමුණන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ තමයි. මේ කියන එකම කාරණය එකවාරයක් වඩලා මදි නැවත නැවත නැවත නැවත වඩනකොට එය තමන්ගේ ජීවිතේ හුස්ම ගන්නවා වගේ හුස්ම පිට කරනවා වගේ දෙයක් බවට පත් වෙනවා පින්වත්නි බහුලීකృత කරන එකේ එහෙමත් නැත්නම් නැවත නැවත වඩන එකේ ලාභය ඒකයි ඊළඟට කියනවා පින්වත්නි මහතෝ අත්ථාය සංවත්තති මහත් වූ අර්ථයේ පිණිස පවතිනවායි කියනවා මහත් වූ අර්ථයේ පිණිස පවතිනවා මෙලව අර්ථයේ පිණිස පරලොව අර්ථයේ පිණිස ඊළඟට කියනවා පින්වත්නි මහතෝ යෝගක්ඛේමාය සංවත්තති මහත් වූ යෝගක්ෂේමයේ පිණිස පවතිනවායි කියනවා ඒ කියන්නේ මේ සංසාරෙන් නික්මීම පිණිස අමා මහ නිවන පිණිස හේතු වෙනවායි කියනවා. තවත් විස්තර කරනවා පින්වත්නි සති සම්පජඤ්ඤාය සංවත්තති. සති කියන්නේ සිහිය සම්පජඤ්ඤාය කියලා කියන්නේ නුවණ සම්පජඤ්ඤ කියලා කියන්නේ නුවණ සති සම්පජඤ්ඤාය සංවත්තති කියලා කියන්නේ සිහිය නුවණ පිණිසම පවතිනවා සිහි නුවණ ඇතිවීම පිණිසම පවතිනවා ඊළඟට කියනවා පින්වත්නි ඥාන දස්සන පටිලාභාය සංවත්තති ඥාන දර්ශනේ ලැබීම පිණිස පින්වත්නි හේතු වෙනවා ඊළඟට කියනවා පින්වත්නි දිට්ඨ ධම්ම සුඛ විහාරාය සංවත්තති මේ ජීවිතයේම මේ ආත්ම භාවයේම සැපවත් වාසය පිණිස හේතු වෙනවා. තැවීමක් නැහැ, දැවීමක් නැහැ, ශෝක කිරීමක් නැහැ, ගැටීමක් නැහැ, ඇලීමක් නැහැ. මේ හැම එකකින්ම නිදහස් වෙච්ච මේ ආත්ම භාවයේම සැපවත් වූ විහරණයකට හේතු වෙනවා කියනවා. විඥා විමුක්තිඵල සච්චි කිරියාය සංවත්තති මාර්ගඵල අවබෝධයේ පිණිස හේතු වෙනවා කියනවා. එක කාරණයක්. කාරණා ගොඩක් නෙමෙයි. මේ එකම කාරණය මෙච්චර ලාභ හදනවා. කතමෝ ඒක ධම්මෝ මෙච්චර ලාභ සකසලා දෙන මෙච්චර ලාභ ලබා දෙන මේ එකම ධර්මය මොකද්ද කායගත සතිය. මොකද්ද මේකම කාරණය? පින්නතුනේ කායගත සතියයි කියනවා. කායගත සතිය පින්නතුනේ සම්බුද්ධ ශාසනයක් පවතින කාලේ විතරයි පවතින්නේ. මොකද සම්බුද්ධ ශාසනයක් පවතින කාලෙත් පින්නතුනේ මේ කයෙහි ඇලෙන ප්‍රමාණය වැඩි නම් සම්බුද්ධ ශාසනයක් නැති කාලයක පින්නතුනේ මේ කයෙහි අසාරත්වයේ කවුරුනම් දකීද? කායගත සති කියලා කියන්නේ කය පිළිබඳව පිහිට වූ සිහියයි. සති කියන්නේ සිහිය. ඔබට කයක් තියනවද නැද්ද? ඔබට කයක් තියනවද නැද්ද? ඔබට කයක් තියනවා. හැබැයි ඒ කය පිළිබඳව සිහිය තියනවද ඔයත්තන්ට? ඒ කය පිළිබඳව සිහිය තියනවද ඔයත්තන්ට? වෙලාවකට තියනවා වෙලාවකට නැහැ. තියෙන වෙලාව වැඩිද නැති වෙලාව වැඩිද? නැති වෙලාව වැඩි. තියෙන වෙලාවේ කෙලෙස් සංසිඳුනම නැති වෙලාව වැඩි නම් සිහිය ඒ වෙලාව මුළුමනින්ම පිරෙන්නේ මොනවෙන්ද? කෙලෙස් වලින්. යම්තා කෙලෙස්ද ඒතා අකුසල්ද නැද්ද? අකුසල්. දැන් මේ අත මේ නොදැන නෙවෙයි මේ සියල්ල දැනගෙනයි මේ. හිතලා බලන්න එතකොට යම් කිසි කෙනෙකුට මේ පරිහරණය කරන කය පිළිබඳව සිහිය නැති වුණොත් සිහිය නැති වූ සැනින්ම පින්නතුනේ නුවණ උපදින්නේ සිහියත් නුවණත් මේ කය පිළිබඳව ඉපදුනේ නැත්නම් ඒ ශ්‍රාවකයා අප්‍රමාණ කෙලෙස් වඩනවා කියන එක පින්නතුනේ මොන විදිහටවත් නවත්තන්න බෑ. සිහියත් නුවණත් නැත්තේ යම් තැනකද මේ කය පිළිබඳව ඒ නැති වෙච්ච ගමන් උපදින්නේ කෙලවරක් නැති කෙලෙස් පින්නොත්නේ. අප්‍රමාණ කෙලෙස් උපදින්නේ. යම් තැනක සිහියත් නුවණත් පිහිටනවද අන්න එතන පින්වත්නි කෙලෙස් කෙලෙස් සංසිඳෙන්න පටන් ගන්නවා. ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යේසංච සුසමා රද්ධා නිච්ඡං කායගතා සති අකිච්ඡං තේන සේවಂತಿ කිච්ඡං සාතච්ච කාරිනෝ බුදුරජාණන් වහන්සේ දේශනා කළා යමෙක් ආරම්භ කළා නම් කායගතා සතිය වඩන්නේ යේ සංච සුසමාරද්ධා නිච්ඡං කාය ගතා සති නිච්ඡං කියලා කිව්වම නිතර නිතර කියලා කියන්නේ නිතර කියලා කියන්නේ තප්පරයක් තප්පරයක් ගානේ හුස්මක් හුස්මක් ගානේ නේද? දැන් මොකද කිව්වේ? වේලාවකට සිහිය තියෙනවා. වේලාවකට නෑ. බුදුහාමුදුරෝ දේශනා කළ කායගත සතිය එක නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ කායගත සතිය කොහොමද? නිච්ඡං. නිතරම හැම මොහොතකම කය පිළිබඳව සිහිය තියෙන්න ඕනේ. පින්වත්නි මෙසේ නිතරම කායගත සතිය වඩන්නට ආරම්භන ලද්ධා වූ ශ්‍රාවකයාගේ ස්වභාවය කියනවා අකිච්ඡං තේන සේවಂತಿ කිච්ඡං සාතච්ඡ කාරිනෝ එයා කරන්න ඕන ටික කරනවා කරන්න ඕන නැති දේ කරන්නේ කියනවා කායගතා සතිය නිරන්තරව වඩන ශ්‍රාවකයා කළ යුත්ත කරනවා නොකළ යුත්ත කරන්නේ කරන්නේ නැහැ කියනවා. මොකද කළ යුත්ත? කායගතා සතිය වඩන ශ්‍රාවකයා සීලාදී ගුණ පුරණ එක කරනවා. හැබැයි ඒ කය හැඩ කරන්න ජීවිතේ කැප කරන්නේ නේද? ඒ කය හැඩ කරන්න ඒ ජීවිතේම කැප කරන්නේ නැහැ. එයා කරන්නේ මොකද්ද? සීලාදී ගුණ එකතු කරගන්න බලනවා මේ ජීවිතේ. අන්න ඒ විදිහට නිරන්තරවම කායගත සතිය වඩමින් කලයුත්ත කරන නොකලයුත්ත අතාරින්නා වූ ශ්‍රාවකයා මොකද කියන්නේ? එසේ සිහියෙන් යුක්ත වූ එසේ නුවණින් යුක්ත වූ ශ්‍රාවකයා පින්වත්නි අත්තං ගච්ඡන්ති ආසවා ඔහුගේ ආශ්‍රව ධර්මයෝ වහ වහා දුරු වීමට යනවා කියනවා ඔහුගේ ආශ්‍රව ධර්ම වේගයෙන් නැති වෙනවා කියනවා. කෙලෙස් ධර්ම වේගයෙන් නැති වෙනවා කියනවා පින්වත්නි. කුමක් කළොත්ද? නිතර නිතර නිතර නිතර පින්වත්නි කායගත සතිය වැඩුවොත්. කොහොමද කායගත සතිය වඩන්නේ? පින්වත්නි එකක් තමයි මේ හුස්ම රැල්ල දිහා හොඳට අවධානය යොමු කරන්න. මේකට කියනවා ආනාපාන සතිය කියලා. විදර්ශනා භාවනාවක්. මේ හුස්ම රැල්ල දිහා අවධානයෙන් සිහියෙන් බලාගෙන ඉන්නකොට ඔබට තේරේවි ඒ හුස්ම රැල්ල දීර්ඝ හුස්ම රැල්ලක් කියලා. දීර්ඝ හුස්ම රැල්ලක් ගන්නකොට දීර්ඝ හුස්ම රැල්ලක් ගත්තා කියලා එක දකින්න පුළුවන්. දීර්ඝ හුස්ම රැල්ලක් පිට කරනකොට දීර්ඝ හුස්ම රැල්ලක් පිට කළා කියලා පින්වත්නි දකින්න පුළුවන්. කෙටි හුස්ම රැල්ලක් ගන්නකොට ඒ කෙටි හුස්ම රැල්ලක් ගත්තා කියලා දකින්න පුළුවන්. කෙටි හුස්ම රැල්ලක් පිට කළා කියලා දකින්න පුළුවන්. බොහෝ දෙනෙක් කරන්නේ හිතා මතා හුස්ම අරගනිමින් දීර්ඝ එකක් ගන්නවා ඒ දිහා බලනවා. ඒක වැරදි. සුපුරුදු පරිද්දෙන් කය සංසිඳුවාගෙන කය සැහැල්ලු කරගෙන නිදහස් කරගෙන හුස්ම ගන්න. ඔබට තියෙන එක දෙයයි. ඒ එන එන හුස්ම රැල්ල කොහොම එකක්ද කියලා දකින්න පුළුවන් වෙන්න සිහියෙන් ඉන්න විතරයි. දීර්ඝ හුස්ම රැල්ලක් ගත්තොත් හිතලා ගන්නෑ ගත්තු දෙයින් දකින්නවා ඒක දීර්ඝ හුස්ම රැල්ලක් ගත්තේ. ඊළඟට පිට වෙනකොට හිතලා පිට කරන්නේ එහෙම වුණොත් වෙහෙසයි. ඊට පස්සේ ඒක රාජකාරියක් වෙනවා. භාවනාව පැත්තකට ගිහිල්ලා ඕන ඕන විදිහට හුස්ම ගන්න එක රාජකාරිය වෙනවා. නේද? ඊට පස්සේ ඒකට තමයි හිත යන්නේ. එතනින් හිත ගලව ගන්නවා හුස්ම ගන්න එක පිට කරන එක පෙර පරිද්දෙන්න සිද්ධ වුණ දෙයින් මෙච්චර කාලයක් අපි ඒක හිතාමතා කළේ නෑ මෙදත් අපි හිතාමතා කරන්නේ හැබැයි ඒ හිතාමතා නොකරන දේ හොඳ සිහියෙන් අපි බලාගෙන ඉන්නවා. එතකොට ගන්න හුස්ම රැල්ල කොහොම එකක්ද කියලා හොඳට දකින්න පුළුවන්. එහෙම දකින්න ටිකෙන් ටික ටිකෙන් ටික පුරුදු වෙනකොට පින්නතුනේ මේ කය පිළිබඳව අපිට මෙච්චරකල් මස් ඇසින් නොපෙනිච්ච දේවල් නැනසින් දකින්න පුළුවන්. ගෙදර කණ්ණාඩියේ ඉස්සරහට කී වාරයක් යනවද ඔබ? ඒ ගියපු හැම වාරයකම ඔය ඇත්ත ඔය ඇත්තන්ගේ කය දිහා බැලුවා. බැලුවා නේද? ඔව්. ඒ බලපු හැම වාරයකම ඔබට පෙනුනේ ඔබේ ශරීරයේ කොහොම ස්වභාවයක්ද? මස් ඇසින් මේ කය දිහා බලන හැම වාරයකම ඔබට පෙනුනේ මේ කයේ සුබ දේවල් ටිකක් නේද? මේ කයේ ප්‍රිය දේවල් ටිකක් නේද අපි බැලුවේ මේ කයේ මනාප දේවල් ටිකක් නේද අපි බැලුවේ මේ කයේ හොඳයි ලස්සනයි කියලා ටිකක් නේද අපි ඇලෙන්න හේතු වෙන දේවල් ටිකක් නේද මේ කයි දිහා අපි මෙච්චර කල් බැලුවේ දැන් පින්වත්නි මස් ඇසින් බලනකොට සුබයි ලස්සනයි හොඳයි අගෙයි කියලා ඇලෙන්න කරුණු දැක්කා අපි දැන් මේ මස් ඇස වහලා දාලා නැනැස ඇරලා බලනවා. මස් ඇස වහලා දාලා නැනස ඇරලා බලපුවාම පේන්න තියෙන මොනවද? ඈ මස් ඇසින් බලනකොට සුබයි කියලා දැකපු දෙයම නැනස ඇරලා බලනකොට පේනවා අසුබයි. මස් ඇසින් බලනකොට ප්‍රියයි කියලා දැකපු දෙයම නැනස ඇරලා බලනකොට පේනවා අප්‍රියයි. මස් ඇසින් බලනකොට මනාපයි කියලා දැකපු දේවල් නැනසින් බලනකොට පේනවා දැන් අමනාපයි. මස්සසින් බලනකොට බොහෝම අගනා ඇලෙන දෙයක් කියලා ඇලුනට නැනසෑරලා බලනකොට පින්නතුනේ ඇලිච්ච තැනම පින්නතුනේ මොකද වෙන්නේ? කලකිරෙන්න පටන් ගන්නවද නැද්ද? ඇලිච්ච තැනම කලකිරෙන්න පටන් ගන්නවා. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒකයි කායගත සතිය වඩන්න කියලා. මස්සසින් මේ කය දිහා බලන ඕනම කෙනෙක් මේ කයේ ඇලෙනවා. හැබැයි මස්සස වහලා නැනස ඇරලා බලනකොට පින්නතුනේ මේ කයෙහි පුදුම කලකිරීමක් උපදින්නේ. මේ හුස්ම ගැනීම හුස්ම පිට කිරීම දිහා හොඳ සිහියෙන් ඉන්නකොට මසසින් නෙවෙයි කය දිහා බලන්නේ නැනසින්. නැනසින් මේ කය දිහා බලනකොට මුළු මහත් ශරීර අභ්‍යන්තරයේ පවා වැටෙන්න පටන් ගන්නවා මේක හිම පිටින්ම නිස්සාර දෙයක් කියලා. ඊළඟට කියනවා පින්නතුනි කායික ඉරියව් පිළිබඳව විශේෂයෙන්ම චතු ඉරියාපත පිළිබඳව සතර ඉරියව් පිළිබඳව හොඳ සිහියෙන් ඉන්න කියලා. මොනවද සතර ඉරියව්? ඉඳගෙන ඉන්නවා, හිටගෙන ඉන්නවා, නිදාගෙන ඉන්නවා, ඇවිදිනවා. මේ ඉරියව් හතරනේ අපිට තියෙන කාටත් ගිහිද පැවිදිද නැහැ ස්ත්‍රීද පුරුෂද නැහැ මේ ඉරියව් හතරනේ. ඒ ඉරියව් හතරේදී ඒ පිළිබඳව සිහියෙන් ඉන්න කියනවා. දැන් බලන්න මේක කරන එක පින්වත්නි කොයිතරම් ප්‍රායෝගිකද කියලා. මේ කියන්නේ ඇවිදිනකොට ඇවිදිනවා කියලා දැනගෙන ඒ සිහියෙන් ඇවිදින්න. නිදනකොට නිදනවා කියලා ඒ සිහියෙන් ඉන්න. කොයිතරම්නම් දෙනෙක් නිදනවා කියන සිහිය නැතුව ඇඳේ ඉන්නවද බලන්නකෝ. බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම දේශනා කරන්නේ ඒ මොහොත තුල හිත නතර කරගන්න කියලා. කොච්චර ලස්සන ප්‍රතිපදාවක්ද බලන්න. ඒ මොහොත තුල හිත නතර කරගන්න කියලා. ඒ මොහොත තුල හිත නතර කරගත්තොත් මේ මොහොත තුල විතරයි ඔබට විඳීම තියෙන්නේ. ඒ වුණාට ඕක තේරුම් ගත්තු නැති අය නිඳා ගන්න ඕනේ විවේකයේ ගන්න ඕනේ මහන්සි කියලා ඇඳට ගියාට පස්සේ කල්පනා කරන්නේ මොනවද? හෙට මේවා කරන්න තියෙනවා. හෙට අරහෙ යන්න තියෙනවා. හෙට මෙහෙ යන්න තියෙනවා. හෙට මොනවද උයන්නේ? හෙට මොකද කරන්නේ? ඒක හෙටනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒක හෙට හිතියොත් කරන්න. දැන් සිහියෙන් නිදන්න. දැන් හිත අපිට ඇදලා කලින් ගන්නද? එහෙම කරන්න බෑ. තවත් කෙනෙක් ඇඳට ගිහලා මොකද කල්පනා කරන්නේ? අද මම මෙහෙම කළා. මගේ මෙහෙම එකක් වුණා කියලා දවල් වෙච්ච දේවල් පින්නොත් ආය ආය පින්නොත් වමාරලා හන්න පටන් ගන්නවා. දැන් පහුගිය දහවල ආය ඇදලා ගන්නද? ඒක කරන්නත් බෑ. මෙයාට තේරෙන්නේ පහුවෙච්ච අතීතයත් එළඹුණු නැති අනාගතයත් ගැන මේ විදිහට කල්පනා කරන්න කල්පනා කරන්න කල්පනා කරන්න වෙන්නේ මේ වර්තමානයේ අපිට අතෑරෙන එක කියලා එයාට තේරෙන්නේ නැහැ. වර්තමානයේ අතෑරුණු ගමන් ඊළඟ තප්පරේ පින්නතුනේ ශෝක කරන්න ඒ තප්පරයත් අතීතයට එකතු වෙනවද නැද්ද? ඒ තප්පරයත් අතීතයට එකතු වෙනව ශෝක කරන්න. හැම වෙලාවකම ශෝකයෙන් අත මිදෙන්නේ මේ මොහොත තුල ජීවත් වෙන්න දක්ෂයා. මේ මොහොත තුල. නිදා ගන්නවා නම් නිදා ගන්න සිහිය. ඇවිදිනවා නම් ඇවිදිනවා කියන සිහියෙන්. හිටගෙන නම් ඉන්නේ හිටගෙන ඉන්නවා කියන සිහියෙන්. ඉඳගෙන නම් ඉන්නේ ඉඳගෙන ඉන්නවා කියන සිහියෙන්. ඊළඟට කියනවා එතනින් එහා පැත්තේ දෙයක්. ඉදිරියට යනවා නම් ඉදිරියට යනවා කියන සිහියෙන්. ආපහු වෙනවා නම් ආපහු වෙනවා කියන සිහියෙන්. මේක හොඳට බලන්න. ඇතැම් අය පින්නතුනේ යම් ගමනක් යනකොට සමහර මහ විශාල නගර පහු කරගෙන ගිහිල්ලා පහු කරගෙන ගිහිල්ලා අහනවා අපි අහවල් නගරේ පහු කරලා දාවි මේ පොඩි එකක් නෙමෙයි මේ මුළු මහත් නගරයක් නේද ඇහැට එතකොට බලන්න S2 තිබුණත් වෙනවත් මෙච්චර නගරයක් අපිට පෙනිලාද පෙනිලා නැහැ ඇයි සිනේ සිහිය නැහැ වෙනවත් එතකොට කොච්චර ප්‍රමාදද බලන්න ඊළඟට ඒ විතරක් නෙමෙයි සමහර කෙනෙක් වෙනවත් පනාව කොණ්ඩේ ගහගෙන හොයනවා. සැහැල්ලුවෙන් හිතන්න එපා. කණ්ණාඩි දෙක නල්ලේ දාගෙන හොයනවා. මෙහෙම කෙනෙක්ගේ හිතට රාගයක් ඉපදුනහම මේ ඉපදුනේ රාගයක් කියලා හොයාගන්න එයා දක්ෂ වෙයිද? මෙහෙම කෙනෙක්ගේ හිතට ද්වේෂයක් ඉපදුනම මේ ද්වේෂයක් ඉපදුනේ මේකේ විපාක මෙහෙමයි කියලා ඒ උපන් ද්වේෂය අඳුනගන්න එයා දක්ෂයෙක් වෙයිද? ඒ නිසා නේද ද්වේෂයෙන් ගහලා බැනලා මරලා ඔක්කොම ඉවර වුණාම කියන්නේ අපරාධේ මට හේතුවක් නැතුවයි තරහ අරන් තියෙන්නේ කියලා. ඇයි ඒක දකින්න බැරි වුනේ තරහ ආපු වෙලාවේ? ඈ අදක්ෂකම. අදක්ෂකම දැන් බොහෝ දෙනෙක් කියනවනේ අනේ මං ඒක හිතලා හිතලා නෙමෙයි කිව්වේ. හිතලා නෙමෙයි කිව්වේ එකම වරදද නැද්ද? එයා හිතන් ඉන්නවා හිතලා නෙමෙයි කිව්වේ කිව්වහම ඒකේ එයා තුල තියෙන හොඳ හොඳ ගුණයක් කියලා. එයා ඒකෙන් සුද්ධවන්තයෙක් වෙනවා කියලා එයා හිතනවා. හිතලා නෙමෙයි නම් කිව්වේ එයා තුල තියෙන පළවෙනි නුසුදුසුකම තමයි පින්නතුනේ හිතලා කියන්නේ නැති එක. නේද? ඒ කියන්නේ එයාගේ වචන එයා සිහියෙන් කියන ඒවා නෙමෙයි. එහෙනම් ඔහු අදක්ෂයෙක්. සමහර තැන්වලදී අපි සුද්ධ වෙන්න කියලා කියන ප්‍රකාශ වලින් ආපහු කියවෙන්නේ මොකද්ද? අපි ඊටත් වඩා වැරදිකාරයෝ කියලා. ඒක වරදකින් නිදහස් වෙන්න සමාජයේ ඉස්සරහා අපි පිරිසුදු වෙන්න කියන නිදහසට කාරණා වලින් වැටහෙනව නුව නැත්තට ඒ වරද කළාටත් වඩා බරපතල වැරදිකරුවේ තමයි දැන් කියලා. සිහිය නැතිකම. ඉදිරියට යනවා නම් ඉදිරියට යනවා කියන සිහිය, ආපහු එනවා නම් ආපහු එනවා කියන සිහිය. අතපය දිගාරිනවා නම් අතපය දිගාරිනවා කියන සිහියෙන් කරන්න. අතපය හකුලනවා නම් අතපය හකුලනවා කියන සිහියෙන් ඒක කරන්න. ඒ කියන්නේ අනේ මං අතපය හකුලනවා කියලා මෙනෙහි කර කර මේක කරන්න කියනවා නෙමෙයි. නමුත් ඒ පිළිබඳ අවධානයෙන් ඉන්න. ඊළඟට කනවනම් කනවා කියන සිහියෙන් ඒත් ලෝකේ නැද්ද? දන්නේම නැතුව කැවුනනේ ඔක්කොම කියලා කියවෙන අය. නැද්ද? ඉන්නවා. එතකොට මේ අතින් අනලා මේ අතින්ම කටට දාලා කටින් හපලා ගිලලා ඒත් දන්නේ එතකොට මෙච්චර හරියක් මේ කයෙන් වෙනකොට ඒ කයෙන් වෙන දේ ගැනත් එහෙම සිහියක් නැත්තම් පින්නත් හිතට නැගෙන සිතුවිලි ගැන සිහිය තියෙයිද? මේ බත් පිටක් අරගෙන ව්‍යංජන සියල්ල අරගෙන අනන්නිපේ. මේ සියල්ල අනලා වරද්දා ගන්න නැතුව කටටම යොමු කරලා කට ඇරලා ගිලලා ඔක්කොමත් ඉවරයි හපලා. ඒත් දන්නේ සුළු පටු අදක්ෂකමක්ද මේක? මෙච්චර හරියක් මේ කය මහන්සි කරලා කරලත් පින්නතුනේ දැනින් නැත්තම් වැටහෙන්නේ නැත්තම් මතක නැත්තම් හිතට නැගින රාගේ කොහෙද අඳුරන්නේ? හිතට සිටිවිලි මාත්‍රයක් ඇටියට උපදින ද්වේෂය කොහෙද හඳුනන්නේ? යටත් පිරිසෙන් කියනවා උච්චාර පස්සාව කම්මේ මල මූත්‍ර පිටකරන එකේ පවා පින්නතුනේ සිහියෙන් ඉඳ කියනවා. මල මූත්‍ර කරන එකේ පවා සිහියෙන් ඉඳ කියනවා. සමහර විටකදී ඒකෙවත් සිහිය නැහැ පින්නත් නේ. ඒකනේ පිරිසිදු කර යන්න කියලා ලියන්න වෙන්නේ. හිතන්න බලන්න. එතකොට මෙහෙම සිහියක් නැති කෙනෙක් කොයි තරම්නම් ප්‍රමාදද මේ සංසාරේ? කොහොමද ධර්මයක් අවබෝධ කරන්නේ නේ? කොහොමද ගැඹුරු දහම් කරණක් වැටහෙන්නේ? ඊළඟට තවත් මෙනෙහි කරන්න කියනවා මේ කය කෙස්රොදේ පටන් යටිපතුල දක්වාම මේ කය නොයේ කුණපවලින් පිරීලා කියලා. කේසා කෙස් ලෝමා ලොම් නකානිය දන්තා දත් නේද? මේ ආදී වශයෙන් මේ මම මම මම මම කියලා හරි ආඩම්බරයෙන් උද්දාමින් රජවරු කියලා හිතාගෙන හිටියර පින්නතුනේ මතක තියාගන්න මේ එකට ගැට ගහපු කුණු 32ක මල්ලක් කියලා. මේ ලෝකේ මානයක් කෙනෙකුට ඇති කරගන්න පුළුවන් උද්දච්චකමක් ඇති කරගන්න පුළුවන් කෙනෙකුට තියෙන්නේ කුණු 32ක් නැතුව කුණු 31යි නම් එකක්වත් අඩුයි නම් මානයක් ඇති කරගන්න එක සාධාරණයි නේද මොකද එයාට 32ක් තියෙනවා මට නම් තියෙන්නේ 31යි. මගේ එකක් අඩුයි කියලා කුණු උද්දාම වුණාට කමන්නේ මම මේ කියන්නේ ඔය ඇත්තන්ට සිහිය නැහැ කිව්වනේ කය ගැන. අන්න ඒ සිහිය ඇති වෙන්නයි මේ කියන්නේ. පින්වත්නි මේ කය කියන්නේ පින්වත්නි මේක කන පිට දැම්මොත් මොකක් වෙයිද? කොට්ට උරයක් අනිත් පැත්ත දැම්මම වගේ. දේශනාවේ කියනවා එහෙනම් දඬු මුගුරක් අරගෙන බල්ලෝ කපුටෝ එලවනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් වෙන කරන්න දෙයක් නැහැ කියනවා. ඔබ ඔය එකිනෙකාට ලං වෙලා පින්වත්නි සිප වැළඳ ගනිමින් හරි ඉන්නේ පින්වත්නි මතක තියාගන්න සම ඔය ඇත්තන්ගේ ශරීරයේ වහගෙන තියෙන නිසායි. ඔය සම නැත්තම් ඔය ඇත්ත ඔහොම ලං වෙලා වාඩි වෙයිද? සියලු ප්‍රියකම් සියලු මනාපකම් සියලු ඇලීම් ඉවර වෙනවද නැද්ද? පින්නතුන ඉවර වෙනවා. මේ මොහොත ඇතුලේ මසැසින් පේන්නේ නැති වුණාට නැනසින් කය ඇතුලට දැන් යන්න. මොනවද මේ කය ඇතුලේ දැන් තියෙන්නේ කියලා බලන්න මේ දැන්. මේ දැන් කය ඇතුළට ගිහිල්ලා බලපුවාම සෙම තියෙනවද නැද්ද? සෙම තියෙනවා. හොටු තියෙනවා. කෙල මේ දැන් තියෙනවා. තෙල් තියෙනවද නැද්ද? තියෙනවා. ප්‍රියයිද නැද්ද? අප්‍රියයි. මේ මොහොත මේ తප්පරේ වෙනකොට පින්නතුනේ බඩ ඇතුලේ බත් වමනයක් තියෙනවද නැද්ද? මේක එන්නේ කටින් එළියට. කටින් එළියට ආපුවම පින්නතුනේ අපි পায়ට පාගන්න කැමතිද? පයට පාගන්න කැමති නැති වුණාට පයට පාගන්න අකමැති එකක් දැන් ඔයත්තන්ගේ බඩේ තියෙනවද නැද්ද? බඩ කපා ගන්න ඕන පින්නත් නේ හරිනම්. පයට පාගන්නවත් පිළිකුලයි නම් බඩේ තියාගෙන ඉන්නේ කොහොමද? නේද? මේ මොහොත වෙනකොට පින්නතුනේ මල මූත්‍ර හැමදේම ඒක ඇතුළේද නැද්ද? මේ කය කියන්නේ කොච්චරනම් මේකේ ප්‍රාණීන් උපදිනවද? පණුව කොච්චරද? කෙනෙක් මැරුණාට පස්සේ අපි කියනවා පණුව ගැහුවා කියලා. හරියට පිට පණුව අපිට ගැහුවා වගේ. එහෙම එකක් නෙමෙයි. වෙන්නේ මොකද්ද? අපේ පණුව තමයි පිටට ගහන්නේ. නේද? මේක පින්නතුනේ මෙරිලා දින 4 5 ආත යනකොට මොකද වෙන්නේ? හරියට පින්නතුනේ ඇතැම් වෙලාවකදී මේ කයේ ස්වභාවය වෛද්‍යවරයෙක්ම මගේ අතින් කිව්වා. හරියට පින්නතුනේ මේ ශරීරය කැකුළුහල් මිටියක් කඩලා ඇඟ උඩ හැලුවා වගේ කියනවා. පණුව. මේ බත් මාළු පිණි වලින් හදපු ශරීරය තමයි ඔය ඇත්තෝ. පින්වත්නි මේ ඔක්කොම පණුව මේකේ උපදින්නේ. මේක ප්‍රසූතාකාරයක්ද නැද්ද එහෙනම්? ඔය ඔක්කොම ප්‍රාණීන් ජීවත් වෙන්නේ මෙච්චර කල්. අපිත් සංසාරේ එක සත්වයෙක්, එක සත්වයෙක් වෙච්ච අපි තව බොහෝ සත්වයන්ට වාසස්ථානයක්ද නැද්ද? වාසස්ථානයක්. ඔය යම්තා පණුව ඉන්නවා නම් ඒ තාක් පණුවන්ගේ මල ආදිය පිට වෙන්නේ කොහෙද? මේකෙම තමයි ඒ සත්වයන්ට මේක වැසිකිළියක් පින්නොත් නේ. ඒ තාක් ප්‍රාණීන් මැරිලා පින්නොත් නේ විනාශ වෙලා යන්නේ කොහෙද? මේක සොහොනක්ද නැද්ද එහෙනම්? අප්‍රමාණ සත්වයන්ට මේ කය සොහොනක් එහෙනම්. ඒකනේ අපිට මෙච්චර ආඩම්බර. ඒකනේ අපිට මෙච්චර මානයක් එකිනෙකාට කතා කරන්නත් බැරි තරමට. දුප්පතාට hina වෙන්න බැරි තරමට මානයක් ඒකනේ අපිට. කොච්චරනම් අපි සකස් වෙන්න ඕනද නේ? මේ විදිහට පින්නතුනේ එකින් එක එකින් එක එකින් එක මේ කය පිළිබඳව හොඳට සිහිනුවන උපද්දව ගන්නද සිහිනුවන උපද්දවා ගත්තොත් මාරේ අවකාශයක් ලබන්නේ නැහැ පින්නතුනේ. හැබැයි සිහිනුවන නැති වුනොත් මේකයි පිළිබඳව පාපී මාරේ අපි සිදුරක් හොයාගන්නවද නැද්ද? හොයාගන්නවමයි. හරියට උපමාවක් කියනවා. තෙත මඩ ගොඩකට ගලක් ඇතෑරියොත් එහෙම ඒ මඩ ගොඩේ ගිලෙන්න ඒ ගල අවකාශයක් ලබනවද නැද්ද? ලබනවා. අන්න ඒ වගේ කියනවා. කායගත සතිය යමෙක් වඩන් නැත්නම් ඒ වඩන් නැති කෙනා වසඟිත ගන්න මායයා ඉඩක් ලබනවමයි පින්නතුනේ. කෙලෙස් නසන මාවතයි කායගත සතිය නිවනට මාවතයි කායගත සතිය. ඒ නිසා හැම කෙනෙක්ම නිරන්තරව පින්නතුනේ සිහි නුවණින් කය පිළිබඳව මෙනෙහි කරන්න පින්වත්නි. සියලු දෙනාටම නිවන් පිණිස මේ දේශනාව හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්මානුශාසනාව නිමාවටපත් කරනවා. දේශනාවේ දායකත්වයේ දරූ සත්පුරුෂ හැමටත් සියලු යහපත සැනසෙල්ල වේවා. ධර්ම ශ්‍රවණය කළ හැමටත් නිදුක් නිරෝගී භව චිරජීවනයේ සැලසේවා. බුද්ධාදී උතුමන් වහන්සේලා නිවුණු සැනසුණු අමා මහ නිවන අපටත් මේ කුසල බලයෙන්ම ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා ඇති කරගන්න. ලොව සසුන සුරකින්න සියලු අප්‍රමාදී දිව්‍ය රාජ මණ්ඩලයටත් පින් ලැබේවා. පින් අනුමෝදන් වන දෙවියන්ගේ දේවාරක්ෂාවත් ඔබට අපිට ලැබේවා. උතුම් වූ නිවන් සම්පත් දෙවියෝද ලබත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා පුරා අවුරුදු 25ක් ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා දස බල සීලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියන්තා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහ සයුර කෙලවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගේ නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා